මේ පරීක්ෂණයේ හේතුව හැටියට මට ලියුමකින් දන්වලා තිබුණේ මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිදූරේ බාර ගැනීම අල්ලස් පනත යටතේ වරදක් කියලා. මේකේ මුදල් ගැනවත් මොකක් ගැනවත් නෙමෙයි තියෙන්නේ. ඊළඟට මම අහන්නේ ජනාධිපතිවරයාට ඕනම වෙලාවක මේ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ගෙන් ඇමතිවරයෙක් පත් කරන්න අයිතිය තියෙනවා. ඒක කියලා නෑ අහවල් වෙලාවේ බෑ කියලා. එතකොට මොකද්ද මේ කරන්නේ? මම කාලයක් අවුරුදු 20ක් 30ක් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයේ මගේ මිත්‍රයන් එක්ක වැඩ කරපු කෙනෙක් හැටියට මේ කරන්නේ කරන්නේ ඉතාමත් අසාධාරණ වැඩක්. එළව එළව මිනිහෙකුට පහර දෙන්න, මඩ ගහන්න, දොස් කියන්න මේ විදිහට ක්‍රියා කරනවා නම් ඒ ගෞරවය ආරක්ෂා කිරීම ඔබතුමාගේ වගකීමක්. හිරේ දාන්න ඕන නම් හිරේ දාන්න. දඬුවම් කරන්න ඕන නම් දඬුවම් කරන්න. එකක් මම කියනවා මම දේශපාලන තීන්දුවක් ගත්තා. ඒ දේශපාලන තීන්දුව ගන්න මට අයිතියක් තියෙනවා.